ධර්මානුශාසනාව දේශකයන් වහන්සේ දකුණු තලංගම මෛරපාද පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ නියෝජ්‍ය මහා ලේඛකාධිකාරී ශාසන කීර්ති ශ්‍රී සද්ධර්ම ශූරී ආචාර්ය පූජ්‍යපාද වලේබොඩ ගුණසිරි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ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 පහතම්බං පහිනං මේ තස්මා බුද්දෝස්මි බ්‍රාහ්මනෝති සාදු සාදු ධර්ම ශ්‍රවණේ සදා සූදානම් වෙසින්න ශ්‍රද්ධා සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වත්නි ඊට වැඩගත් උතුම් වූ වෙසක් පෝය නිමිතිරන ශ්‍රී ලංකා ගුවන් සංස්ථා මගින් දීර්ඝ කාලයකට පවත්වන ඒ විශේෂ ධර්මදේශනා පින්කම් මාලාවේ අදර නියමිත ධර්මදේශනා සවන් දීමටයි පින්වත් ඔබ සිළුනේ නාම දැන් මේ සෝදානමින් සිටින්නේ මේ උදා වෙලා තියෙන්නේ ශ්‍රී බුද්ධ වර්ෂයෙන් 2564 වෙනි වෙසක් පොය දවස. වෙසක් පොය බෞද්ධ අබෞද්ධ මුළු මහත් ලෝකවාසී සියලුම පින්නතුන්ට සුවිශේෂ වශයෙන් වැදගත් දිනයක් කියන එක ආය අමුතෙන් විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක් නෙමෙයි. වෙසක් දිනේ තියෙන සුවිශේෂම කරුණ තමයි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ලොව පහළ වීම ඒ වාගේම සකල ක්ලේශයන් ප්‍රහීන කරලා සර්වඥා ඥානය අවබෝධ කරගෙන ලෝතර බුදු බවට පත්වීම පුරා වසර 45ක් දිවා රාත්‍රී ලෝක සත්‍යාවෙත මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් සුවිශාලෝ මහා විශාල ධර්ම දානමය මහා පින්කමක් සිද්ධ කරලා මහා පරිනිර්වාණයෙන් පිරිනුවම් පෑම කියන මේ කාරණා තුන මුල් කරගෙන පවත්වන දිනේ තමයි වෙසක් පොය පුරපසළොස්වක පොය දවසේ කියන්නේ. ඒ නිසා ඒ බුද්ධ චරිතයේ අසිරිමත් සුවිශේෂ සිදුවීම් සිද්ධ වෙච්ච ඒ වැදගත් දිනේ බුදුරජාණන් වහන්සේගේ චරිතයත් උන්වහන්සේගේ ගුණ සමුදායත් උන්වහන්සේ කෙබඳු කෙනෙක්ද කියලා හඳුනා ගැනීමත් මම හිතන ලෝකවාසී සියලු දෙනාටම ඉතා වැදගත් උතුම් කරුණක්. අන්න ඒ නිසා තමයි අද දවසේ මේ බුදුරජාණන් වහන්සේ හඳුනාගන්නේ කෙසේද කියන මේ මාතෘකාව මුල් කරගෙන මේ ධර්ම දේශනාව පවත්වන්න අදහස් කළේ. ඒ සඳහා මම මාතෘකා වශයෙන් මුලින් දේශනා කළ ධාතාව ද්‍රෝණ සූත්‍රයට අයිති ධාතා ධර්මයක්. අපේ බුදුරජාණන් වහන්සේගේ චරිතය ගැන සඳහන් වෙන ස්ථානවල විශේෂයෙන් පින්නතුන් නිතර කියවන අහන ඔබ අපි කවුරුත් දන්නා රතන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ එතෙක් මෙතෙක් ලෝකේ පහළ වෙච්චි උතුම්ම වටිනාම රත්නේ හැටියට සඳහන් වෙලා තියෙනවා. යං කිංචේ විත්තං ඉදවා හුරං වා සග්ගේසු වායන් රතනම් පනීතං ඉදම්බේ බුද්ධේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු කියන ඒ රතන සූත්‍රයට අයිති ඒ වටිනා උතුම් ගාථා ධර්මයෙන් බුදුරජාණන් වහන්සේ මුළු මහත් ලෝකයාට විශිෂ්ට ගණේ උතුම් වූ රත්නයක් වෙන්නේ කොහොමද කියන කාරණාව සඳහන් වෙනවා. මේ සඳහන් රතන කියන වචනය තේරුම් පහකින් විස්තර වෙනවා. එයින් එකක් තමයි විත්ති කතාන. ඒ කියන්නේ ලෝකේ වඩාත්ම යම් දෙයක් පිරණම් ගරු කටයුතු ඒ ගරු කටයුතු දේ රත්නයක් වශයෙන් සැලකනවා. ඒ වාගේම මහග්ග මහග්ගංච ඒ දෙවෙනි කරුණ තමයි වටිනාකම තක්සේරු කරනකොට හැම දෙයකටම වඩා විශාල වටිනාකමක් තියෙනවා නම් අන්න ඒකත් රත්නයක් වශයෙන් සැලකනවා ඊට පස්සේ ඊළඟ වචනයක් තියෙනවා තුන්වෙනි කරුණ යමක් රත්නයක් වෙන්නේ කොහොමද කියලා කියනවා නම් අතුලන් අතුල කියලා කියන්නේ වෙන කිසිම දෙයකට සමතල නොහැකි නම් යම් කිසි දෙයක් ඒ හේතු නිසාම ඒක උතුම් රත්නයක් වෙනවා. දුර්ලභ දර්ශනං යම් කිසි දෙයක් නිතර දකින්න බාන්න අවස්ථාව සැලසෙන්නේ නැත්නම් දුර්ලභ නම් ඒ හේතු නිසා ඒක වටිනා වස්තුවක් රත්නයක් වෙනවා. පස්වෙනි කාරණාව තමයි අනෝම සත්‍ය පරිභෝගං යමක් සමාජයේ ජීවත් වෙන උසස්ම පුද්ගලයන්ට පරිහරණය කරන පරිභෝග කරන ලැබෙනවා නම් ඒක තමයි රත්නයක් වෙන්න හේතු වෙන පස්වෙනි කරුණ. ඒතර මේ කරුණ පහම අරගෙන බැලුවම බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණ සමුදායත් උන්වහන්සේගේ මහා කරුණාවත් මහා ප්‍රඥාවත් සියල්ල එකට එක්වල ගත්තම මේ තුන් ලෝකේ පහළ වෙච්චි වටිනා උතුම්ම රත්නය තමයි බුද්ධ රත්නය. එතකොට වටිනා වස්තුන් තිබෙනවා සමිඥානක වස්තු අවිඥානක වස්තු ලෝකේ. අවිඥානක වස්තු වශයෙන් ඔබ පින්නු කවුරුද දන්නවා රත්තරම් මුතු මැණික් ආදී දේවල් අවිඥානක වස්තු. සවිඥානක වස්තුන් කියලා කියන්නේ ප්‍රාණයේ තිබෙන ඒ වාගේම බුද්ධියේ තිබෙන ජීවී සත්තුන් අතරින් යම් වටිනා කෙනෙක් පුද්ගලෙක් ඉන්නවා නම් ඒ සවිඥානවත් ඒ සවිඥානක වටිනා වස්තුන් අතරත බුද්ධ ශාසනයේ විශේෂ අරගෙන බැලුවොත් ශ්‍රාවක රත්නය වටිනා උතුම් රත්නයක්. ඒ ශ්‍රාවක රත්නය අතරිනුත් ශ්‍රාවක රත්නය බුද්ධ රත්නය කියලා රත්න දෙකක්. ඒ බුද්ධ රත්නයේ තිබුණ තවත් කොටස් දෙකක් පච්චේක බුද්ධ රත්නය සම්මා සම්බුද්ධ රත්නය. මේ දෙකනොත් උතුම් රත්නය තමයි සම්මා සම්බුද්ධ රත්නය. එහෙමනම් බුද්ධ රත්නය තමයි ලෝකේ පහළ වෙච්ච ශ්‍රේෂ්ඨම රත්නය. සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයෙන් අසමසම රූප විලාසයෙන් ධර්මදේශනා විලාසයෙන් පාරමිතා බලයෙන් අපේ බුදුරජාණන් වහන්සේ අග්‍රයි ශ්‍රේෂ්ඨයි උත්තමයි ආන් ඒ නිසා එබඳු වටි ලෝකේ පහළ වෙච්චි වටිනාම උසස්ම උතුම්ම රත්නය බුද්ධ රත්නය නිසා රත්න සූත්‍රයේදී සඳහන් වෙනවා ඒ බුද්ධ රත්නයේ ආනුභව බලෙන් ශක්තියෙන් පින්වත් ඔබ හැම කෙනාටම සිතක් සාන්තියක් යහපතක් වේවා කියන ආශිර්වාදේ කරමින් තමයි බුද්ධ රත්නයේ ගුණය එතෙන් සඳහන් වෙලා තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙච්ච මුල්ම කාලේ උන්වහන්සේ දවසක් පාරේ වඩිනකොට මහා මගදී අපේක්ෂාවකින් තොරව හදිසියේ මුණ ගැහෙන්න අවස්ථාව සැලසුණා මේ ද්‍රෝණ කියන බ්‍රාහ්මණය. බුදුහාඳුර ලෝකේ පහළ වෙච්ච කාලේ ඉන්දියානු සමාජයේ බ්‍රාහ්මණ වංශිකෝ කියලා කියන්නේ දැනුගත්කමින් විද්වත් භාවයෙන් පාණ්ඩිත්වයෙන් මේ ක්‍රිස්තියානි පිළිබඳ පෘතුල දැනුමෙන් අග්‍රාය. රටපාලය ගැන රජවරුන්ගේ පූජිතකම් පවා දැරුවේ මේ බ්‍රාහ්මණ මේ ද්‍රෝණ සූත්‍රයේ සඳහන් මේ බ්‍රාහ්මණ යගේ නම ද්‍රෝණ බ්‍රාහ්මණය මේ බ්‍රාහ්මණයත් මේ කියන ආකාරයෙන්ම වේද වේදාංග ඒ වාගේම ජ්‍යොතිෂ ශාස්ත්‍රය අංග ශාස්ත්‍රය භූමි ශාස්ත්‍රය මේ ආදී නොඑක් විෂයන් පිළිබඳ ප්‍රතුල දැනීමක් තියෙන හුඟක් වැදගත් උගත් බුද්ධිමත් බ්‍රාහ්මණෙක් මේ බමුණ. දෙන්නල දෙන්න කවදාකවත් මීට කලින් මුණ ගැහිලා තිබුණේ නැහැ. ඒ තමයි පළවෙනි දවස මුලින්ම බුදුහාඳුරු දැක්ක දවස මේ බ්‍රාහ්මණය. දුටු දර්ශනයෙන්ම බ්‍රාහ්මණයට එකපාරට හිතුණු අංග සාත්‍රයේ දන් නිසා මා ඉදිරිපස මේ පෙනී ඉන්න උත්මයා නම් එසේ මෙසේ කෙනෙක් වෙන්න බෑ. අසාමාන්‍ය රූප විලාසයක් අතුල් පතුල් ඒ වාගේම ගමන් විලාසය සියල්ල අසාමාන්‍යයි ඒ නිසා සුවිශේෂ උත්මයක් වෙන්න පුළුවන් කියලා හිතලා උන්වහන්සේ කවුද කියලා අඳුනා ගැනීමේ අදහසින් බුදුහාඳුරෝ මුණ ගැහිච්ච වෙලාවේ උන්වහන්සේ අඳුන ගන්න උන්වහන්සේගෙන් ප්‍රශ්න කීපයක් ඇහුවා බවුන ආපු පළවෙනි ප්‍රශ්නේ තමයි බුදුහාරංගෙන් ඉස්සෙල්ලම ආව ප්‍රශ්නය ස්වාමීනි ඔබ වහන්සේ මිනිස්සෙන්ද කියලා ඇහුවා. බුදුහාඳුරෝ උත්තර දුන්නා බ්‍රාහ්මණේ මම මිනිසෙක් නෙමෙයි කියලා. උන්වහන්සේ එහෙම උත්තර දෙන්න හේතුවක් තිබුණා. සාමාන්‍යයෙන් එකපාරට ඕම මිනිසෙක් කියලා උත්තරයක් දුන්නා නම් ප්‍රශ්නේ ආපු බ්‍රාහ්මණයාටත් අනිත්‍යයටත් හිතෙන්න පුළුවන් මේ ලෝකේ සාමාන්‍යයෙන් ජීවත් වන රාග, ద్వේෂ, මෝහ ආදී කෙලෙස් තියෙන එබඳු මිනිසෙක් වෙන්න ඇති මේ විශේෂත්වයක් නෑ. එහෙමනම් ඔබ අපි වගේම කෙනෙක් කියලා හිතෙන්න පුළුවන්. ඒ නිසා බුදුහාඳුර රාග ආදී කෙලෙස් සහ මුලින් දුරු කරපු උත්මේ. ඒ නිසා බුදුහාඳුරෝ එතෙන්දී උත්තර දුන්නා ලෝකේ ජීවත් වන රාග ආදී කෙලෙස් සහිත එබඳු මිනිසෙක් නෙමේ මම ඒ නිසා බ්‍රාහ්මණය මම මිනිසෙක් නෙමෙයි කියලා උත්තර දුන්නේ. ඊට පස්සේ බ්‍රාහ්මණයා ඊළඟ ප්‍රශ්නය අහනවා ස්වාමීන් ඔබ වහන්සේ එහෙමනම් දෙවියෙක්ද? බුදුහාමුදුරු උත්තර දෙනවා බ්‍රාහ්මණය මම රාගාදී කෙලෙස් සහිත එබඳු දෙවියෙක් නෙමෙයි මම දෙවියෙක් නෙමෙයි කියලා. ඊට පස්සේ බ්‍රාහ්මණයා ඊළඟට ආයෙත් ප්‍රශ්නයක් අහනවා ස්වාමීන් ඔබ වහන්සේ එහෙමනම් ගාන්ධර්වයෙක්ද? ගාන්ධර්වෝ කියලා කියන්නේ රාගාදී කෙලෙස් සසර සැරසන අය. බුදුහාඳුර උත්තර දෙනවා නැත බ්‍රාහ්මණේ මම ගාන්ධර්වෙක් නෙමෙයි. ඔන්න ඊළඟට ආයෙත් පාර බ්‍රාහ්මණය ප්‍රශ්නයක් අහනවා. සාමාන්‍ය ජී ලෝකේ ජීවත් වෙන ඔබ අපෙන් එහෙම ප්‍රශ්නයක් ඇහුවොත් ඇත්ත වශයෙන් කෙනෙකුට හිතට තරහක් එන්න පුළුවන්. මොකක්ද අහන ප්‍රශ්නය ස්වාමීන් වහන්සේ එහෙමනම් යකෙක්ද? බුදුහාඳුර උත්තර දෙනවා බ්‍රාහ්මණේ මම යක්ෂයෙක් නෙමෙයි. ඔන්න අවසන් ප්‍රශ්නේ අහනවා මේ ද්‍රෝණ සූත්‍රයේ සඳහන් වන ආකාරයට බුදුහාඳුරන්ගෙන් ස්වාමීනි එහෙනම් ඔබ වහන්සේ කවුද? දැන් බලන්න සාමාන්‍ය අපේ ජීවිතේ යමක් ගැන කතා කරනකොට සාමාන්‍යයෙන් එකපාරටම බොහෝ දෙනෙක් තමන්ගේ අවශ්‍යතාව වුවමනාව කියන්නේ නොඑක් විදේ අනවශ්‍ය දේවල් ගොඩක් දේවල් අහලා ඊට පස්සම වුමනාදී අහන්න මේ බබුණත් වැදගත්ම වුමනා ප්‍රශ්නේ තමයි අන්තිමට ඇහුවේ මොකක්ද ඇහුවේ ස්වාමීන් වහන්සේ කවුද මෙන්න මේ අහපු ප්‍රශ්නෙට අපේ ගෞතම තථාගත බුදුරජාණන් වහන්සේ බුදු වෙච්ච අලුතම තමන්ගේ ශ්‍රී මුඛයෙන් ලෝකයට හඳුන්වා දෙනවා තමන් වහන්සේ කවුද කියලා. ඒ නිසා බෞද්ධ අබෞද්ධ මේ ලෝකේ ජීවත් වෙන ඕනම කෙනෙකුට අපේ බුදුහාඳුරෝ කවුද කියලා දැනගන්න ඕන නම් මෙන්න මේ ගාථාවිතාව වැදගත් වෙනවා. ඒ නිසා මම ආරාධනා කරනවා බණහන පින්වත් ඔබ සිළු දෙනාටම තමන්ගේ දූ දරුවන්ටත් කරුණාකර පුළුවන් නම් මේ ගාතාව පාඩම් කරගන්න ඒ තරම් වැදගත් ඒ තරම් අර්ථ සම්පන්න වටිනා ගාතාවක් ඊටත් අමතරව අපේ බුදුහාඳුරෝ තමන් වහන්සේ කවුද කියලා ලෝකයාට අඳුන්වා දෙන්න තමන්ගේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කළ දේශනාවක් නිසා මේ ගාතාව ඊටත් වඩා වැදගත් වෙනවා. උන්වහන්සේ එහෙදි සඳහන් කරනවා අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේ තබ්බංච භාවිතං පහතබ්බං පහිනං මේ තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මන එන්වත්නි අපේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතය ලෝකේ පරමාදර්ශී චරිතයයි උන්වහන්සේ යමක් හිතුවා නම් යමක් ශ්‍රී මුගෙන් දේශනා කළා නම් ඒ හැම දෙයක්ම අර්ථ සම්පන්නයි. එක වචනයක්, එක අකුරක් කිසි දෙයක් නිෂ්ප්‍රයෝජන අපත යන දෙයක් නෙමෙයි. දැන් බලන්න බුදුහාඳුර කවුද කියලා බමුණ ඇහුවන් පස්සේ සාරා සංඝයේ කල්පලක්ෂයක් පෙරම් පුරාගෙන පෙරම් පුරාගෙන ඇවිල්ලා ලෝකේ ඉහළම තත්ත්වයට පත්වෙච්ච බුදුහාඳුරෝ තමන් වහන්සේ අඳුන්වා දෙන්න එක ගාතාවයි පද හතරයි දේශනා කළේ. සාමාන්‍ය ජීවිතයේ පින්නතුන් එදිනෙදා අපේ ජීවිතය ගැන බලන්න යම් තැනකට ගියා නම් සම්බිදෙට ගියා නම් උත්සවයට ගියා නම් මළගෙදර ගියා නම් කෙනෙක් හඳුන්වා දෙන කොච්චර වචන ප්‍රමාණයක් පාවිච්චි කරනවද මොනතරම් කාලයක් මෙඩම් කරනවද මේ ලෝකයේ මේ තරම් උසස් තත්ත්වයටපත් වෙච්ච අපේ බුදුහාඳුරු තමන් වහන්සේ හඳුන්වා දෙන්න එක ගාතාවයි පද හතරයි උන්වහන්සේ මුලින්ම දේශනා කරනවා අභිඤ්ඤයං අභිඤ්ඤාතං මේ ගාථාව පාඩම් කරගන්න. ඒ පළවෙනි පදයේ පළවෙනි ගාථා පාඨයේ මුල්ම අදහස තමයි බ්‍රාහ්මණය මේ ලෝකේ යම් කිසි දෙයක් විශිෂ්ට ආකාරයෙන් දැනගන්න තියෙනවා නම් ලෝකේ දැනගන්න ඕන සියලු දේනම කිසිම අඩුපාඩුවක් නැ අංග සම්පූර්ණව දැනගත්තු කෙනා තමයි මම. ඒකයි කිව්වේ අභිඤ්ඤයං අභිඤ්ඤාතං. භාවේ තබ්බංච භාවිතං. බ්‍රාහ්මණය මේ ලෝකේ යමක් තියෙනවා නම් හොඳයි කියලා. ගුණධර්ම කියලා. යහපත් දේවල් කියලා. මුළු මහත් ලෝකයේ දෙන සියලුම ගුණධර්ම සාමුලින් අඩුපාඩුවක් නැතුව වඩාපු එකනා තමයි මම. පහතබ්බම් පහේනම් මේ බ්‍රාහ්මණයෝ මේ ලෝකේ යමක් තියනවා නරකයි කියලා. අපිරිසුදුයි, පිළිකුල්, නරකයි, හොඳ නෑ කියලා යමක් තියනවා නම් ලෝකයේ තියෙන මුළු මාත් නරකයි කියන හැම දෙයක්ම සහ මුලින්ම අයින් කරපු ගනා තමයි මම. ඒ නිසා බ්‍රාහ්මණය තස්මා බුද්ධෝති බ්‍රාහ්මණ මට කියන්නේ බ්‍රාහ්මණය සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලාය. බලන්න කොච්චර අර්ථවත් අදහසක්ද අපේ බුදුහාමුදුරු මේකෙන් දේශනා කළේ. බ්‍රාහ්මණේ මම තමයි ලෝකේ දැනගන්න ඕන සියලු දේ දැනගත්තු එක්කෙනා. වඩන්න ඕන සියලු ගුණධර්ම වඩාපු එක්කෙනා මම. හොඳ නැහැ කියන නරකයි කියන සියලුම අයහපත් දේවල් සහ මුලින්ම අයින් කරපු කෙනා මම. ඒ නිසා බ්‍රාහ්මණය මම තමයි ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී අපේ බුදුහාඳුරන්ගේ තියෙන විශේෂ අනන්‍යතාවය පැහැදිලිව පේනවා. බාණ්ඩ පින්වන්නේ පළවෙනි වචන. වාසේ දේශනා කරන්නේ අභිඤ්ඤයං අභිඤ්ඤාතං. ලෝකේ යමක් දැනගන්න තියෙනවා නම් ඒ දැනගන්න ඕන සියලු දේ දැනගත්තු කෙනා මම. එතෙන්දී ප්‍රශ්නයක් ඇති වෙනවා. එහෙමනම් මේ ලෝකේ මීට කලින් හිටපු කවුරුවත් ලෝකේ දැනගන්න ඕන සිළු දේ දැනගත්තේ නැද්ද? එහෙම කවුරුවත් හිතියේ නැද්ද? පින්වත්නි හිතියේ නැහැ. ලෝකේ පහළ වෙච්ච එතෙක් පහළලාද කිසිම සාත්‍රුවරේ ආගමික නායකයෙක් සොයාගත්තු නැතුයි අලුත්ම දහමක් අපේ බුදුහාඳුර සොයාගත්තා. අද සමහරක් වෙලාවට ලෝකේ ආගම් එක්කම එකයි හැම ආගමික දර්ශනයකම එකම දේ කියන්නේ කියලා අපි සාමාන්‍යයෙන් නොයෙක් තැන්වල සාකච්ඡා කරනවා කියනවා වුණා වුණත් බුදුදහම සම්බන්ධයෙන් පින්වත්නි කාටවත් එහෙම කියන්න බෑ. අපේ බුදුහාඳුරෝ ලෝකේ එතෙක් කිසිම සාහෘදයක් සොයාගත්තු නැති අලුත්ම දහමක් සොයාගෙන දේශනා කළා. උන්වහන්සේ අපට අලුතෙම දේශනා කළේ කුමක්ද? උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය බුදු කෙනෙක් දේශනා කරන සුවිශේෂම දේශනාවක් දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරන එකම උත්මයා තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ අන්න ඒ නිසා අපේ බුදුහාඳුරෝ චතුරාර්ය සත්‍ය ධර්මයේ Taman වහන්සේ අවබෝධ කරගෙන උන්වහන්සේ ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අපට දේශනා කළා. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේති බුදු කෙනෙක් පෙන්වන්නේ ඉස්සෙල්ලාම Taman ධර්මය අවබෝධ කරගෙන අවබෝධ කරගත්තා වූ ධර්මය අන්ත අවබෝධ කරන්න දේශනා කරනවා අපේ බුදුහාඳුරොත් ඒ දේම තමයි සිද්ධ කළේ. ඊට පස්සේ හේතුඵල වාදය බුදුදහමේ පමණක් දේශනා කරන සුවිශේෂ කරුණක්. ලෝකේ ආගම් බලපං හුඟක් තියෙන දේවාගම්. දෙවියන් වහන්සේ මත යැපෙන ආගම්. බුදුදහම එහෙම එකක් නෙමෙයි. බුදුදහමේ පෙන්නනවා මේ ලෝකේ හැම දෙයක්ම හේතුඵලවාදීව සිද්ධ වෙන්නේ. මොහොතක් හිතන්න පින්වත්නි ඔබ අසනීපයක් වෙලා යනවා බෙහෙත් ගන්න වෛද්‍යවරයෙක් ළඟට වෛද්‍යවරයා එකපාරට බෙහෙත් දෙනවද නැහෙනි හුඟා ප්‍රශ්න අහනවා විස්තර ඊට අමතරව පරීක්ෂණ ගණනාවක් ඇයි මේ ලෙඩේ හැදෙන්න හේතුව හොයනවා හේතුව දැනගත්තොත් තමයි නිවැරදි ඖෂධ දෙන්න පුළුවන් මුළු මහත් වෛද්‍ය විද්‍යාවේ පදනම හේතුඵල වාදය අපේ බුදුහාඳුර තමයි ලෝකේ හේතුඵලවාදී ධර්මයක් දේශනා කළේ. ඇයි මේ ලෝකේ සත්වය ඉපදෙන්නේ? මොකන් නිසා ජරාවටපත් වෙන්නේ? මොකන් නිසාද මැරෙන්නේ? මරුණන් පස්සේ ආපහු ඉපදෙන්නේ ඇයි? ඉපදිපිදී මෙරි මෙරි සංසාරේ ඇවිදින්නේ ඇයි? මේ හේතුව අපේ බුදුහාර සොයාගත්තා. උන්වහන්සේ නිසා හේතුඵලවාදී ධර්මයක් සොයාගෙන දේශනා කරලා ඒ හේතුව නැති කිරීමෙන් සසර දුක අවසන් කරන්න පුළුවන් ක්‍රමය අපට පෙන්වපු එකම උත්මයා තමයි අපේ බුදුහාඳුරෝ. ඒ වාගේම පුනර්භවයේ නැවත ඉපදීම. නිර්වාණය. තණ්හක්කෝ නිරෝධෝ නිබ්බාණං. කේසුම් සහිත පුජ්‍යලයා සසර අනන්තවත් වාර ගානක් ඉපදිපිදී මෙරි මෙරි ගමන් කරනවා. ඒ නිසා කෙලෙස් 1500කින් සමන්විත වෙන්න පුළුවන් සත්වයාගේ මේ කෙලෙස් සහිත తත්වයේ තේරුම් අරගෙන ඒ කෙලෙස් වල ප්‍රධානත්වය දරන තෘෂ්ණාව සහ මුලින් සේකිරීම අවසන් කිරීම විනාශ කිරීම තමයි නිර්වාණය. ඒ නිර්වාණ අවබෝධය පිළිබඳව අත්දැකීමෙන් අවබෝධ කරන් දේශනා කළ උත්මය අපේ බුදුහාඳුරෝ ඔන්න උන්වහන්සේ දේශනා කළා. ඒ නිසා මම ලෝකේ දැනගන්න උණු සියල්ල දැනගෙන ඒ දැනගත්තු නිසා මම සම්මා සම්බුදුරජාණන් වහන්සේ බවට පත් වුණා. භාවේ තබ්බංච භාවිතං නුවසීලට දේශනා කරන මේ ලෝකේ ಗುಣධර්ම වැඩිම ಗುಣධර්ම වඩන්න පුළුවන් පින්වත්නි මිනිස්යාට විතරයි. මොනකලං සත්ව වර්ගයෝ මේ ලෝකේ ඉන්නවද? ආහසේ පියාසර කරන පක්ෂී මහමෝදේ ජීවක විවිධාකාර සත්වයන් මහ පොළොවේ ජීවත් වෙන සිව්පා අපා දෙපා නොඑක් සත්වයෝ. ඒ සියලු සත්වයන් අතරත වටිනාම තථා තමයි මිනිසයා දුර්ලභංච manussත්තං. ඇයි? ධර්මයේ තේරුම් ගන්න පුළුවන් මිනිසයාට පමණයි. ධර්මයන්ව ජීවත් වෙන්න පුළුවන් මිනිසයාට පමණයි. ධර්මයෙන් ප්‍රතිඵල ගන්න පුළුවන් මිනිසයාට මිනිසෙක් වෙන්න නම් ඒ මිනිසයා ධර්මානුකූල ඇසිරීමෙන් කෙනෙක් වුණොත් පමණයි මිනිසයා වර්ණා මනුස්සාතික් බවට පත් වෙන්නේ. එහෙමනම් මිනිසයාගේ වටිනාකම තියෙන ශරීරය නෙමෙයි ඕතුල තිබෙන ධර්මයේ තුල ගුණ ධර්ම තුල අපේ බුදුහාමුදුරුවෝ බුදු වෙන්න කලින් මහා බෝසතාණන් වහන්සේ නමක් ඇටියට බුදු බව පතාගෙන සාරා සංකේල කල්පලක්ෂයක් ගුණ ධර්ම වැඩුවා ඒක තමයි අපි කියන්නේ ඔය පාරමිතා ධර්ම සම්පූර්ණ කරයි කියලා. දානං සීලං චනෙක්කම්මං පඤ්ඤා විරියේන පංචමං කාන්ති සත්‍ය මදිත්‍ථානං මෙත්තුපෙක්කාති මේ දස මේ ගාථාවේ පාරමිතා 10යි. දාන පාරමිතාවෙන් පටන් ගත්නම් පාරමිතා පිරුවයි කියලා කියන්නේ මේ ಗುಣ ධර්ම සම්පූර්ණ කිරීමයි. පින්වත්නි උන්වහන්සේගේ අතීත ආත්ම භාවයන් විස්තර වෙන ජාතපොත් වහන්සේගේ සඳහන් කතා වරින් වර අරන් කීපයක් කියලා බලන්ද බෝසතාණන් වහන්සේ පාරමිතා ධර්ම පුරා පිළිය තමන්ගේ ජීවිතය පවා පූජා කරලා ගුණධර්ම සම්පූර්ණ කළා ඒ නිසා උන්වහන්සේ බුදුබව පතාගෙන පුරාපු ඒ පාරමිතා බල ගුණය අසීමිතයි අනන්තයි අප්‍රමාණයි. ඉවසීම කරුණාව දයාව මෛත්‍රිය අනුකම්පාව මේ සියලු ගුණ ධර්ම අපේ බෝසතාණන් වහන්සේ සතර භව ගමනේ වරින් වර වඩලා වඩලා සම්පූර්ණ කරලා සමපින්සත් පාරමී ධර්මයන් සම්පූර්ණ කරලයි ලෝතර බුදු වඩපත් වෙන්නේ. ඒකයි උන්වහන්සේ දේශනා කළේ භාවයේ තබ්බංච භාවිතං පහතබ්බං පහිනං මේ ඊට පස්සේ උන්වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණය මේ ලෝකේ යමක් කියනවා නම් කෙනෙක්ගේ ජීවිතය චරිතය අපිරිසුදු වෙන කෙලෙස් ඒ සියලුම කෙලෙස් ධර්මයන් මම සහ මුලින් ප්‍රහීන කළා භවගාමී ජීවිතයේ වරින් වර සතර පුරා ඒ සඳහා මං උනන්දු වුණා. බුදු වෙච්ච අවස්ථාවේ සියලුම කෙලෙස් ධර්ම ප්‍රහීන කරලයි මම බුදු බවටපත් උනේ. අපේ බුදුහාමුදුරුවන්ගේ ජීවිතය පින්වත්නි උපමා කරලා තියෙනවා හරියට නිලුම් මලකට. අපේ බුදුහාමුදුරුවෝ නිලුම් මලකට උපමා කළේ පිනතුන් අහලා තියෙනවා දන්නවා යතාහි උදකේ ජාතං පුණ්ඩරීකම් පවද්දති නෝපලිප්පති තෝයේන සුචි ගන්ධං මනෝරමං තතේව ලෝකේ ජාතෝ බුද්ධෝ ලෝකේ විරජ්‍යති නෝපලිප්පති ලෝකේන තෝයේන පදුමං යත අංගුත්තර නිකායේ නාග සූත්‍රයේ සඳහන් මේ ගාථා ධර්මයෙන් අදහස් වෙන කාරණාව පින්වත්නි අපේ බුදුහාඳුරු බුදුනාට පස්සේ හරියට විලක පිපිච්චි නෙළුම් මලකට උපමා කරන්න පුළුවන්. පින්නතුන් නෙළුම් මල් දැකලා තියෙනවා. වැවක විලක තමයි නෙළුම් මලක් හැදෙන්නේ. නෙළුම් ගහ හැදිලා මඩ තියෙන රොන් තියෙන අපිරිසුදු ජලයේ තමයි නෙළුම් ගහ හැදෙන්නේ. එහෙම හැදෙන නෙළුම් ගහෙන් උඩට නෙළුම් පොහට්ටුවක් මතුවෙනවා. කලක් යනකොට මේ නෙළුම් මොහොට්ටුව මෝරා යනවා. උදේ පාන්දර ඉරුවසම එනකොට වැදෙනකොට අර නෙළුම් පොහට්ටුව ලස්සනට අහස දිහා බලාගෙන සුවඳ හැමමින් ලස්සනට විකස වෙනවා පිබිදෙනවා. ඒ නෙළුම් නෙළුම් මල ගහ ඇදිච්ච අර වැවේ විලේ අපිට ජලයේ ගෑවෙන්නවත් නැහැ පින්වත්නි. ලස්සන පිපිචි අර නිලුම් පොට්ටුව නිලුම් මල ආග්‍යා බලාගෙන ඊටාම පිරිසුදු අපට පේන්න තියෙනවා නිලුම් මල. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ අර නිලුම් විල වගේ තැනක. මේ ලෝකේ ජීවත් වෙන රාග ආදී කෙලෙස් සහිත සත්ත්ව ලෝකේ හරියට අර වැව වගේ නිලුම ඇදිච්ච විල වගේ ඒ ඒ වාගේ සමාජයක පහළ වෙලා එන් ඉක්මලා නිලුම් මලක් වගේ අරවයි ගෑවෙන්නේ නැතුව බුදුහාඳුර වෙනම පිරිසුදු ජීවිතයක් චරිතයක් ඇතුව ජීවත් වෙනවා ඒ නිසා බුදුහාඳුර උපමා කරන ඔබට පත්මාකාර ජීවිතයක් ගත කරන්න සමාජයේ ජීවත් වෙනකොට ඔබට නෙළුමක් වගේ ජීවත් වෙන්න පුළුවන් දැන් සමහර පින්නතුන් කල්පනා කරනවා සමාජ ජීවත් වෙනකොට හරියක් මත්පැන් බොනවා මියත් මත්පැන් බොනවා මට විතරක් ඔබේ ඉන්න පුළුවන්ද? එහෙම හිතන කට්ටිය නෙවෙයි බැරි. නෙළුම් මලට පුළුවන් නම් නෙළුම් විලේ තියෙන ජරාවේ ගෑවෙන්න තු වෙනමින්ද? ඇයි සමාජයේ මොනතරම් කෙනෙක් මොනතරම් නරක වැඩ කළත් Tamanට ඕනම් පිසු ඉන්න බැයිද? ඉන්න පුළුවන්. හැමකෙනා බොරු කියනවා නම් Tamanට බොරු කියන්න නැතු ඉන්න බැයිද? නොඑක අය හොරකම් කරනවා නම් Tamanට හොරකම් නොකර ඉන්න බැයිද? මේ විදිහින් බලාන ගියාම පෙන්වන දූෂිත සමාජයේ නෙළුම් මලක් වගේ කෙනෙකුට ඕනනම් ජීවත් වෙන්න පුළුවන් බුදුහාමගේ බුද්ධ චරිතයෙන් මේ ආදර්ශය අපට දුන්නා. ඒසා බුදුහාඳුර කෙබඳු කෙනෙක්ද කියන එක හරිය ලස්සනට උපමා උපමා උපමේ යොලින් නොයේ තැන් වල දේශනා කළ සඳහන් කරලා තියෙනවා. පින්වත්නි මීදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළේ අපේ බුදුහාඳුරු පින්වම් පාලා වසර 235කට පස්සේ අශෝක රජුරුවන්ගේ රාජ්‍යපාලන කාලේ මීදු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා ජීවමාන බුදුරජාණන් වහන්සේ වඩම්මල අපට හඳුන්වා දුන්නා වගේ අපේ ගෞතම බුදුහාඳුරෝ ලංකාවේ ජීවත් වන ඔබ අපි සැමට අපේ බුදුහාඳුරු අඳුන්වා දුන්නා. ඒ නිසා ලංකාවේ ජීවත් වෙන අපේ ජනතාවට අපි දන්නේම නැතුව බුදුහාඳුරන්ගේ බුදුගුණ අපේ ඇඟට ඇතුළු වුණා. වසර 2500කට ආසන්න ඉතිහාසයේ එදා මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කළ දවසේ ඉඳලා ලංකාවේ එදා ජීවත් වෙච්චි දේවමළු දේවානම්පියස රජතුමාගේ රාජ්‍ය අනුග්‍රහය ඇතුව මහමෙවුනා උයනේ අපේ බුද්ධ ශාසනය ප්‍රතිස්ථාපනය කරන්න ඕන ශක්ති සම්පන්න වඩිතාවල් ගන්නවා. එයින් පස්සේ රෝණු මායා පිහිටගෙන තුන් සිංහලයේම ගමක් ගමක් ගානේ පන්සල් වේර විහාරස්ථානීදී වුණා. අපේ ලංකාවේ ජනතාව තුනුරුවන්ට ආදරය කරන තුනුරුවන්ට ගරු කරන තුනුරුවන් අදහන තුනුරුවන්ගේ ගතිගුණ අනුව ජීවත් වෙන වටිනා දැහැමි පිරිසක් බවට පත් වනවා පින්වත්නි. වෙසක් පුර පසළොස්වක පෝය මුල් කරගෙන අපේ ඒ වටිනා උතුම් බෞද්ධ සමාජයේ ගුණධර්ම නැවතත් ආපහු සිහි කරන්න හොඳ වෙලාවක් මේ වෙලාව. පින්නතුන මතක් ඇති ජන කවියෙක් කියන ලස්සන ජන කවියක්. බුද්ධං සරණේ සිරස දරාගෙන ධම්මං සරණේ සිත පහදාගෙන සංඝං සරණේ සිවුරු දරාගෙන එන්නෙමිතුන් සරණේ අදහාගෙන පින්වත්නි ඔබ අප සිළු දෙනානෝ පාඩම් ජන කවියක් බණ මේ ජන කවියා මොකද්ද කියන්නේ? ඒ කවියෙන් කියනවා බුද්ධං සරණේ සිරස දරාගෙන මිනිස්සෙක් ගත්තම් මිනිස්යාගේ වටිනාම ශරීරයේ අංගය තමයි හිස. ඒ තමයි සිරස කිව්වේ. මේ කවියා කියනවා මගේ සිරස මගේ හිස බුදුහාඳුරු වැඩෙන බුදුමැදුරක්. පින්නතුම් පාන්සලට ගියාම විහාර මන්දිරයට යනවනේ. විහාර මන්දිරේ ගියාම ලස්සන සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ පේන්න තියෙනවා. නෙළුම් මල් වල සුවඳ, හඳුන් කෝරු සුවඳ, මල් සුවඳ නාහෙට දැනනවා. ගිනිගත්තු හිතක් ඇතුව විහාරට ගියත් හිත සංසුන් වෙනවා. බුද්ධ ප්‍රතිමා වහන්සේ දැක්කම මේ කවියා මොකද්ද කියන්නේ? පන්සලේ තියෙන විහාරේ වගේම මගේ ඉසත් බුදුමැදුරක් අතීතයේ අපේ ජීවත් වෙච්ච ආදි මුතුන් මිත්තෝ පින්වත්නි තමන්ගේ හිස තමන්ගේ සිරස බුදුමැදුරක් කරන් තමයි ජීවත් වුනේ බුදුහාඳුර වැඩිහිටි අපේ හිසේ ඒකයි මේ කවිය කියන්නේ ධම්මං සරණේ සිත පහදාගෙන නිරන්තරයෙන් මගේ හිතේ තිබුණේ ධර්මයේ තැම්පත් වෙලා ධර්මයෙන් තොර සිතවිල්ලක් මම සිතුවේ නැහැ. පින්නතුන මතක ඇති පොඩ්ඩක් විමසලා බලන්න අත්තම්මලගෙන් සීලගෙන් අහලා බලන්න ඉස්සර ළඟ ඉන්න කෙනෙකුට හදිසියේ කිඹුමක් ගියා නම් ළඟින කෙනා මොකද කියන්නේ ආයිබෝවන් තෙරුවන් සරණයි එයා කල්පනා කරන මෙයාට මේ කිඹුමක් ගියේ මොකක් හරි පොඩි අසනීපයක් වෙන්න පුළුවන් පීනසයක් වෙන්න පුළුවන් අනේ ඔබට දෙඩක් දුකක් නැතුව ඉඳ ලැබේවා ආයුබෝ වේවා ආයුබෝන් කියන්නේ දීර්ඝාස ලැබේවා කිඹුමක් ගියත් සෙත්පතන්න වචනයක් අතින් පිට වුණා බාන්න අධිහෙමද කියලා එදයි එදයි වෙනස බලන්ද ඒකයි කිව්වේ ධම්මං සරණේ සිත පහදාගෙන ධර්මයෙන් ජීවත් වෙනගෙනාගේ හිතේ දැහැමි සිටිවිලි වචනයක් වචනයක් පාසා කතින් පිට වුණා සංඝං සරණේ සිවුරු දරාගෙන බැලූ බැලූ වතේ හාමුදුරු ස්වාමින් වහන්සේලා සමනානංච දස්සනං ඒතම් මංගල මුත්තමං ස්වාමින් වහන්සේ නමක් දැකීමත් දෙලෝ දිනුට හේතුන මගුල් කරුණක් ඒ නිසා තුනුරුවන්ගේ ආශිර්වාදය ඇතුවයි ලංකාවේ බෞද්ධයෝ බුදුහාඳුරෝ තමන්ගේ ජීවිතේ කොටසක් බවට පත් කරගෙනයි ජීවත් වුනේ බුදුන්ගෙන් තොර ජීවිතයක් ලංකාවේ අපේ ජන සමාජයේ තිබුණේ නැහැ. ඉස්සර අපේ අම්මලා තාත්තලා කුසට පින්වත් දරුවෙක් ආවට පස්සේ කල්පනා කළේ තමන්ගේ දරුවා ගුණවත් දරුවෙක්, නැනවත් දරුවෙක්, බලවත් දරුවෙක් කරන්න. ඒ දරුවා මව් කුසෙන් බිහිවලා කිරිපෝන කොට අතේ තියාගෙන නලවන කොට ලස්සන දරුණවේකී දොයි දොයි දොයි දොයිය පුතා බයි බයි බයි බයිය පුතා නාඩා නැලවෙන්න පුතා බුදු සරණයි නුඹට පුතා බලන්න අපේ අම්මලා තාත්තලා දරු හදා විදියට චූටි දරුවා Tamange ඇකේ තියාගෙන දරුණැලිලි ගීත කියමින් බුදුන්ගේ සරණය ප්‍රාර්ථනා කළේ. ඒ මැදිච්ච ගුණවත් බලවත් නැනවත් අය තමයි පින්වත්නි රුවන්වැලි මහා සෑයේ හැදුයි පරාක්‍රම බහව සමුද්‍රයේ වැනි මහා විශාල සද්දන්ත වැව් හැදුවේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ සඳකඩ පහන මේ නිර්මාණ අදත් ලෝකේ පුදුමයටපත් වෙන විශ්ව නිර්මාණ ඒ වගේ හැකියාවක් තියෙන අය අපේ මේල් මෞබිම විහුනේ බුදුහාඳුරුවන්ගේ ධර්ම රත්නේ සංඝ රත්නේ ආශිර්වාද නිසායි ලංකාව පෙන්වන්නේ කෘෂිකාර්මික රටක්. එදත් අදත් කවදා ගොවිතැන් කරමින් තමන්ගේ දාඩිය මහ මුගුරු වේසවමින් දැහැමුව උපයා සමයා ගමින් ජීවත් වෙති ජන සමාජයක් ලංකාවේ ජීවත් වුනේ එදත් අද වගේම සමහරක් වෙලාවට වෙලාවට වැස්ස නැහැ පායන කාල්වල් උදා වුණා නියන් ඇති වුණා වේස මහන්සියලා ගොවිතැන් කරපු ගොවියන්ගේ අසන පාලිච්ච වෙලාවල් තිබුණා. අද බලන්න අපේ ජීවත්වන ගොවියන්ට එබඳු විපතක් වුණා වෙලාවක සමහර ගොවියන්ට පොරොත්තු දෙන්නේ නැහැ. ජීවිත නැති කරගන්නවා. වසවිස බොනවා. නොඑක් නොඑක් විදිය කරදර. ඉස්සර අපේ ගොවියෝ සාමාන්‍ය ජනතාව ධර්මයෙන් පොරොත්තු දෙන චරිත හදාගෙන තිබුණා. මේ බණ්ඩ ලස්සන ගාතාවක් අපේ ගොවියෙක් ඒ කාලේ ගොවිතැන්කල ගොවියෙක් Tamanගේ වේලාවට වැස්සෙන ලැබෙන්නේ නැතුව ගොවිතැන්පත් විනාශ වෙලා කුඹුර පාළු වුණා. දැන් මේ ගොවියා මෙහෙම කියනවා. කල් බලා නොවේද ගොවිතැන් කරන්නේ මල්වරා නොවේද කිරිවද පැසෙන්නේ සෙනසුරා නොවේද වැසිපල නොදුන්නේ ලෞතුරා බුදුන් කවදද දකින්නේ මේ ගොවියා මොකද්ද මේ කියන්නේ ගොවියෙක් ගොවිතැන් කරනකොට මේ දැන් වහින කාලේ නේද අහවල් රිට්ටාව අහවල් නැකද බලලා නේද අපි දැන් මේ ගොවිතැන් කළේ මල් වරා නොවේද කිරිවැද පැසෙන්නේ ගහක මලක් හැදිලා ඒ මල බිමට වැටෙනකොට තිනින් gediye එහෙම නේද පළදාව හැදෙන්නේ සෙනසුරා නොවේද වැසිපළ නොදුන්නේ මේ සැරේ අපට වෙලාවට වැස්සේ නෑ ගොවිතැන් පාළුණා කෙනවරු අපලයක් නේද අපිට මේ පළ දුන්නේ ලෞතුරා බුදුන් කවදා දකින්නේ අනේ අපේ බුදුහාගර වැඩි හිටියානම් අපිට මෙහෙ වෙන්නේ නෑ නේද කියලා බුදුන් ගැන කල්පනා කරලා වෙච්ච පාඩුව දරාගෙන ජීවත් වෙන ජීවිතයේ අභියෝගය ජය ගන්න පුළුවන් ශක්තිය ඇති කරගත්තා. ඒ නිසා ඉවසීම දරා ගැනීමේ හැකියාව අෂ්ටලෝක ධර්මයේ මූණ පෑම අපේ බුදුහාරගේ බුද්ධ චරිතයෙන් අපේ ජීවිතයට ආපු ගුණධර්ම. ඒ නිසා විසක් පුර පසළොස්වක පොය දවස කියලා කියන්නේ තවත් එක පොය දවසක් නෙමෙයි. බුදුහාමර ජීවමානව අපේ ළඟට වැඩම කරලා උන්වහන්සේගෙන් බණ අහලා උන්වහන්සේ නැවත දකින්න අවස්ථාව ලැබී වැදගත් උතුම් අවස්ථාව වශයෙන් සැලකන්න. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති අපේ බුදුහාමර අපට දේශනා කළ යම් කෙනෙක් මාම් පිරුණුවම් පෑවා වුණත් යම්කේ දවසක මා දේශනා කළ ධර්මයේ දකිනවා නම් ඒ ධර්මය අනුව ජීවත් වෙනවා නම් ඒ පුජ්‍යලයාට මාව ජීවමානව දකින්න පුළුවන්. යෝ ධම්මං පස්සේ සෝ මං පස්සේ යමෙක් ධර්මයේ දකිනනම් ඒ ධර්ම දකිනාට මාව පේනවා. ඒ නිසා පින්වත් ඔබට මම ආරාධනා කරනවා. අපේ බුදුහාඳුරෝ කවුද කොහොම කෙනෙක්ද කියලා දැන හඳුනාගෙන උන්වහන්සේගේ අසාමාන්‍ය චරිත ලක්ෂණ උන්වහන්සේගේ අසීමිත බුදු ගුණ මෙනෙහි කරන්න ඒ එක් එක් බුදු ගුණයක් අපේ ජීවිත ලං කරගන්න ධර්මයෙන් තමන්ගේ ජීවිතය ආලෝකමත් කරගන්න විසක් දිනේ හොඳ දවසක් බවට පත් වෙන්න නම් එහෙම ජීවත් වුණොත් තමයි අපේ ජීවිත ආලෝකමත් වෙන්නේ. මේ සසර නැවත ඉපදීපදී මෙරි මෙරි ගමන් කිරීම බුදුහාඳුරෝ කිසිත් වටිනා දෙයක් වශයෙන් උන්වහන්සේ දේශනා කරන්නේ. මහණෙනි ඇස් පිල්ලමක් කෙල්ලතරම් වෙලාවක්වත් මේ සසර සැපයි කියලා මම කියන්නේ නැහැ. එහෙමයි අපේ බුදුහාරු දේශනා කළේ. ඒ නිසා අද වාගේ කාලෙක පින්නතුන් පේනවා බුදුබණ කොච්චරක් නම් ඇත්තද? බලන්න මේ කොරෝනා වෛරසය අපි කවදාකවත් අහලා තියෙනවද? අපේ අත්දැකීමක්ද නැහැනේ. බල සම්පන්න රටවල් පවා වරුත්තු දෙන්න බැරි වුණා. ලෝකේ වෙනස් වෙන කියන ධර්මතාවය මේකෙන් පේනව නේද? ඒ නිසා බලයේ ධනයේ ශක්තිය මොකක් තිබුණත් ලෝකේ වෙනස් වීම තමයි බුදුබණේ තියෙන ඇත්ත කතාව. ඒ නිසා මේ සියලු ධර්මයන් තේරුම් අරගෙන බුදුහාරන්ගේ ධර්මය අකාලිකයි. උන්වහන්සේ පහළ වෙච්ච කාලේ අදලත් හැමදාටමත් වළංගු සර්ව සාධාරණ ධර්මයක් දේශනා කළ වටිනා ශ්‍රේෂ්ඨ මුත්තමයා තමයි අපේ ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේ. ඒ නිසා බුදුගුණ මෙහි කරන්නේ බුදුන් ජීවිතේ එක්කව කරගන්න ඔබගේ ජීවිතය ආලෝකමත් කරන කාරණාව ඊටාම කරුණාමය අවස්ථාවේ මම මතක් කරන්න කැමතියි. දැන් මේ අවස්ථාවේ සලකා ගන්න පින්වත් ඔබ සිය දෙනා මුලින්ම පන්සිය සමාදන් වුණා. ඊට පස්සේ හරියටම පැයකට ආසන්න කාලයක් සංසුන් කරගෙන වටිනා ධර්මයේ ශ්‍රවණය කළා. හිතේ භාවනාමය කුසල ධර්ම ප්‍රගුණ වුණා. ඒ වගේම ධර්ම පිරිකර පූජා කළා මේ ආදී වශයෙන් දාන සීල භාවනා වශයෙන් කරගත් සියලු පින් දායකත්ව ගන්න පින්නතුන්ගේ නම්යෙන් මේ පල්ලෝ සිට දනාටත් අනුමෝදන් වේවා. ඒ අතන්ගේ ප්‍රාර්ථනාව අනුව කොරෝනා වෛරය නිසා ලෝකේ පුරා මියගිය සියලු දෙනාට මේ පින් අනුමෝදන් වීමෙන් ඒ අතු සෑම කෙනාටම යහපතක් වේවා. ලෝකේ පුරා ලක්ෂ සංඛ්‍යාතව කොරෝනා වෛරසය වැළඳී තිබෙන රෝගීන්ට ඉක්මන් සුවය ලැබේවා. හැම කෙනාටම යහපතක් වේවා. තම තමන්ගේ නමින් මේ පල්ලුගේ ඥාතීන්ටත් දෙවියන්ටත් අප හැම කෙනාටමත් උතුම් වූ නිර්වාණ අවබෝධයේ පිණසම මේ පින් හේතු වාසනා වේවා සාදු සාදු දෙවියන් පින්නන ගාථා කියන්නේ ආකාශට්ඨාජ බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ඨාජ බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු දේශනං ආකාසට්ඨාදි බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති සතු ධර්ම ශ්‍රවණේ ආනිසංස වශයෙන් සෑම කෙනාටම ඒකාන්ත වශයෙන්ම යහපතක්ම සිද්ධ වේවා සතු සතු සතු ධර්මානුශාසනාව ප්‍රවතු ගෞරවනීය දේශකයන් වහන්සේ දකුණු තලංගම මෛරපාද පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායි නියෝජ්‍ය මහා ලේකකාධිකාරී ශාසන කීර්ති ශ්‍රී සද්ධර්මශූරී ආචාර්ය පූජ්‍යපාද වලේබඩ ගුණසිරි නායක ස්වාමීන් වහන්සේ වහන්සේටත් මුවන් උසස්නි කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්ය නිරුක් නිරෝගී සුවය තුමුගේ ආශිර්වාද ලැබේවා කියා අපි සාදුකාරයක් පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සිල් දනාතුම කෙරුවන් සරණයි.